ගුවන් විදුලි රංග මඩල ජානකී තිලක රත්න රචනා කළ නාට්‍යය රංගපෑන් ලාල් සරත් කුමාර රංගවීරසිංහ හිලේරියන් පෙරේරා නීලිකා මත්තුම යමුනා කුමාර වීරසේකර හසිත් පෙත්තසිංහ රාග සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන ජනහතුරු ඕගොල්ලන්ට එන්න කිව්වේ මේ මේ ආයතනයේ පසුගිය කාලයේ ඇතිව තිබූ අක්‍රමිකතා සියල්ල මට ඉතා පැහැදිලි. ඒ සියල්ල ඉවත දාලා වඩාත් මහජන හිතෛෂී සේවයකට අපි කැපුවා. එක එක දේශපාලන මති මතාන්තර ඔළුවල පිරিলা. එක එක පාට කණ්ණාඩි වලින් අපේ ඇස් වැහිලා. සමහරුන්ට මේ මාව පේනවා ඇත්තෙත් මං හිතන්නේ ඒ විදිහට. කොහොම වුණත් මේ අමාත්‍යංශයේ ලේකම් හැටියටපත් වෙලා මං ආවේ දේශපාලනිකව වුණත් මම ශපථ කරනවා පූර්ණ මහජන සේවය දේශපාලනයට පාවලා දෙන්නේ නැහැ කියලා. ඔව් ඔව්. ඔයගොල්ලෝ ඔහොම හිතන එක සාධාරණයි. නමුත් මම ඒක ප්‍රායෝගිකව කරලා බලනවා. තව කාරණාවක් මං එක්ක වැඩ කරනකොට මේ ළමයි දැනගන්න මේක කලින් වැඩ කරපු ලේකම්වරු වගේ නෙවෙයි මං ටිකක් රාජකාරියේදී තදයි දෙන්න <laughs> සානුකම්පිත සලකා බැලීම මගේ ළඟ නැත්තේ නෑ ඒවා මට තේරෙනවා ඇත්තද බොරුද කියලා. මොකද ඒවා අඳුරගන්න හොඳ ඉවත් පරිපාලන සේවයේ ටෙම්පරාදු වෙලාම මට ලැබිලා. හරි. එහෙමනම් දැන් ඔයගොල්ලෝ ගිහින් වැඩ කරන්න. තව කර්මයක්. මං මීටින් තියන්නේ නැහැ. අවශ්‍ය අයවලුන්ව විතරක් ගෙන්නලා ඉතා කෙටි කාලෙකින් කතා කරලා වැඩට යොමු කිරීමේ පරිපාලන හැකියාවක් මට තියෙනවා. හරි. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. <laughs> සර් ඕන දෙයක් කරන්න තියෙනවා නම් මට කියන්න සර්. මම කරන්නම්. මට පුළුවන් සර්. ඇයි? <laughs> මොකද සර් මං අවුරුදු 6ක් විතර ඉඳලා මේ ඩියුටි එක කරලා මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා සර්. ඔය ළමයා සෙක්‍රටරි මහතුරු කී දෙනෙක් එක්ක වැඩ කරාද? හතර දෙනෙක් විතර සර්. එසේම හොවේ. නේ. මගේ මුකුත් වැරද්දක් පේනවද සර්? සර්. සර්. සර්. මේ ඔය ඔය සෙක්‍රටරි පෝස්ට් එක ගත්තාම අපේ දුව පුළුවන් මේ ඔයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි කමට නිකම්ම දාගන්න. අනිකරණේ අමාත්‍යංශික හන්දා අවුරුදු පහෙන් පෙන්ෂන් එකක් ගත්තේ කිනේ. ඔයා ඔය පරිපාලන සේවයේ ඉඳලා ඔහු එකක්වත් කරගත්තේ නැත්තම් මොකටද රණේ කාතකට? මේ චන්ද්‍රා කරුණා කරලා කටපියන් ඉන්නවා. මං රාජකාරී කරන තැන පවුලම පදිංචි කරගන්න જાතිය ආපාලුවෙක් නෙමෙයි මං. ඔව මහජන මුදල්. මටවත් තමුසෙටවත් අයිති බුදලයක් නෙවෙයි. ඕන ඕන විදිහට ඒවා පාලනය කරන්න බෑ. අන්න ඒක මතක තියාගන්න ඕන. රජයේ රස්සාවක් කියන්නේ සුදුසන්ත හිමි වෙන්න ඕන දෙයක්. තේරුණාද? බලමු බලමු. කෙල්ල ගෙදරටම අනාථ වෙනකන් තාත්තා කටහැරම් බලන් ඉඳලා අන්තිමට හූල්ලනවා කොනා කිව්වහම. සර් සර් සර් <laughs> මම මොකද්ද ඇහුවේ? සර් බර කල්පනාවක හිටියේ. <laughs> මං කිව්වෙස මං සිකට සලව හොඳට අඳුරනවා. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපාස. මේ මිස්ගේ නම මොකද්ද? මගේ නම නිරූපම. මට සිකට සල ගොඩාක් කිව්වේ නම් නිලු කියලා. ඒ වුණාට සර කලින් විදියස ඒසනම් මට ස්පෙෂල් කිව්වේ කියලා. ඇත්තද? මේ ළමයාගේ මොනවද තියෙන experience? මං කියන්නේ qualifications? Um Oliver. Oliver. Hmm. Can you work in English? Um, actually, not perfect. Um, එහෙනම් කොහොමද මේ වැඩ කරන්නේ? අනේ සර් එහෙම කියන්න එපා සර්. අනේ මේ සර්ට ඕන මොන වැඩේද මම කොහොම හරි එක කරලා දෙන්නම් සර්. මට පුළුවන් සර්. නේ ඒකන සර් වෙන්න ඕනේ. නේද? අනන්ත. අනන්ත සර්. වෙන්න ඕනේ ඒක නම් තමයි. ඒකනේ. හරි. බලමු. දැනට මොකුත් නැහැ. මිස් ගිහින් වැඩ ටික බලාගන්න. මම ඕන වුණොත් විතරක් බෙල් කරන්න. හරි. හරි. අනිස මේ සම හැමදාම හිටියේ මේ කැබින් එක ඇතුලේ නේ. හරි වෙන්න පුළුවන්. දැන් මේක ඇතුලේ ඉන්නේ මම. අනික මං ආස නැහැ මේ මේ වගේ මේ මේ ජනල් වලට හරියට නිදන කාමර වලට වගේ රෙඩියල්ලා තියෙනවා. මේව ආයතනනේ. එහෙමනේ. මේව මේව ගලවලා දාන්න කියනවානේ. අනිස මේ මේව රිමූව් කරාම සර් කොහෙ ප්‍රයිවසි එකක් ප්‍රයිවසි ඔව් මේක පබ්ලික් සර්විස් එකක් කවුද මෙතන කාර්යසහායක මහත්තයා හ්ම් එදගෙන ගිහලා වික්‍රම වික්‍රම අ අ සර් සර් මට කතා කරද්ද කවුද වික්‍රම වික්‍රම දැන් මම මේ මිස් එකක් කිව්වේ මේ කැබින් එක වටේට තියෙන ජනල් රෙදි අවශ්‍ය නැහැ මේක රජයේ ආයතනය අපි ඒක ගයින් කළා දාමු හරි sir Nelupama sir miss uh, දැන් යන්න ඕන යන්න. Thank you sir. Welcome. වික්‍රම uh, වික්‍රම uh-huh. ඇවිත් කොච්චර කලද? ආ මේ මගේ මේ කන්තෝරුවේ ගත වෙන්නේ සර් මේ 10 වෙනි අවුරුද්ද. <laughs> Uh, පහුගිය කාලේ මං ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලුවා සර්. මේ සෙක්‍රටරි මහතුරු කැමති උනේ නෑනේ මාව යවන්න. මගේ ගම්පලාවත් නම් ඈතයි සර්. කොහෙද? පුලියන් කුලමේ. මේ එහෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටවත් යහගත්තා නම් මේ මේ ගෙදර ඉඳලා ආව ගියා. ඒක තමයි. <laughs> මෙහෙ ඉන්නේ බෝඩින් වෙලා සර්. ඉතින් ළමයා අපරාධ සල්ලියක් නේ මොනවක් කරන්නද සර් ඉතින් හරි බලමුකෝ ඇයි කලින් හිටිය අය යන්න නොදුන්නේ නෑ නෑ නෑ සර් නෑ ඒවා කියන්න හොඳ නෑ අපි රජයේ සේවකයෝනේ සර් මේ ඉතින් රජේ මහත්තුරුන්ගේ රහස් එහෙම තැන තැන කියන්න නරකයි. <laughs> කමක් නෑ ළමයා. මමත් රජයේ සේවකයෙක්. <laughs> ඒ වුණාට මං ආසයි ඕපදූපවලට. <laughs> ඕපදූප නැතුව මේ තයි රස්සාව කරන්න බෑ. තයි එක දානවා කියන්නේ මං වටේට අඩි 10ක් 12ක් උසට තාප්පයක් බඳ ගන්නවා වගේ වැඩ. එතකොට තාප්පෙට උඩින් පනින්න මටත් බෑ එළියේ ඉන්න අයටත් බෑ. ඒක නිසා එළියේ වෙන දේවල් මට පේන්නේ නැහැ. ඉඳලා හිටලා හරි මට තොරතුරක් දෙන්න ඉන්නේ වික්‍රමල වගේ මිනිස්සු විතරයි. <laughs> ඒකයි ඔය ලොක්කෝ පොඩි උන්ගේ කේලම් අහන්න ඔය තරම් කෑදර. <laughs> මේ තෛරස්සාවේ තියෙන භයානකකමත් ඕන්න ඕකයි. වික්‍රමල හරි දේ කිව්වත් වැරදි දේ කිව්වත් එච්චරයි. අපිට පිළිගන්න වෙනවා. <laughs> මං කැමති නෑ වික්‍රම මගේ වටේ තාප්ප ගහන්නේ ආ ඉතින් කිව්වේ නෑනේ අර කාර්යය ආ මේ හිටිය සෙක්‍රටරි සර්ලා මාව දොර ළඟින් පුටුවක් කියලා තියාගත්තා සර්. ඒ මොකද? මේ දොරට තට්ටු කරන්න. දොරට තට්ටු කරන්න? ඔව් ඔව් ඔව් ඔව් සර්. අර මොකටද? මේ මේ කවුරුත් අර ලොබි එකේ දොරෙන් ඇතුළට එනකොටම මේ මං ඉන්න තැනට පේනවා සර්. ඉතින් අපූර්ව රස්සාවක් නේ මේ ළමයා කරලා තියෙන්නේ. මේ මට මේ ඩියුටි එපා වෙලා හිටියේ සර්. ඇයි? මේ මේ ආණ්ඩු මාරු වෙනකොට හරියයි කියලා හිතුණට එහෙම වෙන්නේ නෑ සර් ගෑණියෙක් ඉන්න තැන කවදාවත් ඒක නිසා මේ හැමදාම මගේ මේසේ මේ දොර ළඟ සර් <laughs> මේ මට අමාත්‍යාංශය අය කියන්නේ මේ අඩය කියලා සර් ඇයි මේ දොර හැරෙනවට තියලා තියෙන්නේ මමලු. මල්ලෝ අහිංසක මිනිසුන්ගේ ආත්ම ගෞරවයත් එක්කලා විකඩ නටන නරි. මුන්ට මුන්ට මොනවා වුණාම මදිද? අනේ අනේ අනේ සර් මේ කේන්ති අරන් ඔහොම කෑ ගහන්න එපා සර්. ඔහොම තමයි මේ රස්සාවල හැටි. මේ සර් මේ මං යමක් අහන්න සර් කේන්ති ගන්න නැද්ද? හරි. අනෝක මේ සර් කලින් මේ අමාත්‍යාංශික ලේකම් සර් කෙනෙක් වෙලා හිටියද? නෑ. නෑ. පළවෙනි වතාව. මම මං හිතුවා හරි සර්. ඇයි ඇයි එහෙම කිව්වේ? නෑ සර් මේ මේ ඔය පුටුවට එන කිසිම කෙනෙක් මේ මම එක්ක මෙච්චර කතා කරලා නෑ සර්. මේ මාව ඒ මහතුරුන්ට මායින් නෑ සර්. මායින් නෑ නෙවෙයි වික්‍රම. මෙහි අය උපදෙස් දෙන්නේ එහෙමයි. අන්න ඒකයි. ආ ආ වික්‍රම මේ මේ සෙක්‍රටරි නෝනාගේ මේසේ කම්පියුටරේ ලොබි එකේ තියෙන අනිත් කැබින් එකට දාන්න. හරි සර්. මේ අපිට සනීප සේවයක් නෙවෙයි වික්‍රම. මහ ජනතාවට සමීප සේවයකුයි තියෙන්නේ. ඊට පස්සේ වික්‍රම වික්‍රමට අයිති රාජකාරි විතරක් කරා. මේ මේ එක එක්කෙනාගේ කුණු අදින්න නෙවෙයිනේ මේ රාජ්‍ය සේවය කියන්නේ. <laughs> හරි සර්. හරි. මේ ආ සර් මේ මේ මුකුත් බොන්න ඕනේද? මට උදේට ලොකු වතුර විදුලක් කියන්න පිරිසිදු බහල. එච්චරයි. හරි හරි සර්. හ්ම්. දැන් විකම යන්න. හෙලෝ හෙලෝ ආ මම අමාත්‍යාංශ ලේකම් රණසිංහ කතා කරන්නේ සර් ඉන්නවද ඔව් සර් ඔව් සර් පොඩක් පොඩක් good morning good morning මොකද හදිසියක්ම නෙවෙයි මං මම මේ කතා කරේ මට බැරි වෙයිද අමාත්‍යංශය ඇතුළෙන්ම කෝල් කරලා ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක්ව ගන්න. කොමෝරණි. ඇයි ඔය ඉන්න ළමයා ඇටමතිද? මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. මෙතන ඉන්න කෙනා මේ මං දෙන්න කාලා තියෙන්නේ වැඩට දක්ෂ කෙල්ලෙක් රනේ. <laughs> බලනකො බලනකො රාජකාරීම බලලා. අමුතුතුමා මට ඕනේ මගේ පෞද්ගලික සේවයට නෙවෙයි. මහජන සේවයට. ඉතින් ඒකට කාර්යක්ෂම ක්‍රියාශීලී වැඩ කරන්න දන්න සේවාලාභීන්ට ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනනේ. එතන මේ ලස්සන කැත මට අදාළ නෑ. මගේ කෙල්ලෙක්. ඔය කෙල්ල මට ඕන. එච්චරයි. අනික මං රණේව දෙන්න තාන්නේ. රට හදන්න නෙවෙයි. රණේට තියෙන හිතවත්කමට. මේ ඔය හම්බ වෙන දේවල් අවුරුදු පහට භුක්ති විඳලා කාර්යය යන්න තියෙන දවසක අනේ මට දාගන්න නැතුව එමින් යනකො කීයක් හරි එකතු කරගෙන එච්චරනේ රාජරත්න මට තමුසේගේ මේ බ්‍රොකල් හවුස් එකේ නිදාගන්න උවමනාවක් නැහැ. තමුසේකට වෙන කවුරු ගෙන්ද ගන්නවා. මම යනවා ගෙදර. මට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න. ඕන ඕන. අම්මට කතා කළේ මම හදන්නේ නෙවෙයි නේ මං. මේක දන්න? හා? ඒයි රාජරත්න මං කියන එක හොඳින් අහගන්නවා මං නැවි පරිපාලන නිලධාරියෙක් මිසක් කාපාලුවෙක් නෙවෙයි මට පුළුවන් නම් මට ඕන විදිහට වැඩ කරනවා. බැරි නම් මම බහැලා යනවා ගෙදර. ලගනොත් පම්සේගේ බම්බු ලේකංකම්. ආ එහෙමද? ඔව් එහෙමයි. මට මොනව කරන්නද? මොකන්නද? ගලවනවා බලාගනින්න මේ ඔය ගලවයි කියලා තමයි බය. මගේ කරවන්න try එක. අනේ මේ සමුසෙන් නිකන් මේ සමුසට ඕන විදිහට මෙතන වැඩ කරන්න බෑ මම. මම බැඳිලා නෑ ඒවට. දැනගන්නවා. හරි රණි මම කියන්නම් මොකද රණි හැබැයි මොකද මේ කෑ ගහන්නේ රණි මම එකක් මතක තියාගන්න ඕන රණි එయ్య නෙමෙයි මොකද මේ කෑ ගහන්නේ ඇයි <laughs> මොකද හේ දැන් කීයද වෙලාව චන්ද්‍ර දැන් හයටත් කිට්ටුනේ මේ වතුර විදුරු. මේ නැකිලා මේ තේක දීලා ඉන්න. කෝ. කෝ කෙල්ල. දුව ගියා. ඔයා නැගිටිනකම් බලන් ඉඳලා බලන් ඉඳලා බස් එක යනවා කියලා ගියා ඕ. ආ මට ඊයේ කිව්වනේ මේ ළමයින්ට ලෙක්චර්ස් වගේ අදාගත්තා කියලා සෙකන්ඩ් එකකට. අපූර්ව ආදරණීය තාත්තා. මේ මොකද අර කේ ගහන්නේ අර විදිහට? චන්ද්‍ර මං රාජරත්නගේ යෝජනාවට බැහැ කියනවා. මට ඕන් නැති අමාත්‍යංශලේ කම්කමක් නෑ. ඇයි යනි? කොච්චර හොඳ උපරිමද ඒක? අනේ කෙහෙම් මල. රාණි මිස්ටර් රාජරත්නේම අප්සෙට් කෙනෙකුත් නෙවෙයිනේ. අනිකනේ අපි දන්නා දොඩ මිනිසුන් යන්නේ. හරි චන්ද්‍රා. ඒ වුණාට මිනිහා වාඩි වෙලා ඉන්න පුටුවයි හරි නැත්තේ. ඒ පුතුව මට කතා කරලා එදාට මොනවා කියයිද දන්නේ නැහැ අන්න අන්න ඒකයි මම කැමති නැත්තේ. දුව මොන විකාර කතාවද රවී? ඔයාට තේරෙන්නේ කොහොමද චන්දා? රටේ ඉන්න භාගෙට භාගෙටත් වැඩි පිරිසකට ඒක තේරෙන්නේ නැතිකොට රජී තිලකරත්න රචනා කළ නාට්‍යය. රංගපෑම් රණසිංහ ලාල් සරත් කුමාර් වික්‍රම රංගවීරසිංහ රාජරත්න ඇමති හිලේරියන් පෙරේරා නිලූපමා නීලිකා මද්දුම චන්ද්‍රා යමුනා කුමාර වීරසේකර ඇමති ආරක්ෂක හසිත් පෙද්දසිංහ නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්